ඊළඟට ගමගේ පුෂ්ප කුමාර මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ස්වාමීන් වහන්සේගේ දේශනාව විනාඩි 10ක විතර ප්‍රමාදයෙන් මම සම්බන්ධ වුණේ. හරි. අතටි ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම ගැන. මම දැක්ක දෙයක් තමයි සාකච්ඡාවට ගොඩක් අය සම්බන්ධ වුණා කරුණු සාකච්ඡා කළා. දැන් විදේශගතව ඉන්න මේ මම කොරියාවේ ඉඳන් කතා කරන්නේ. එතකොට දකින්න දෙයක් තමයි ප්‍රධාන වශයෙන් මෙහි තියෙන්නේ පුද්ගලිකත් පුද්ගලී ඒ කියන්නේ පුද්ගලීකරණය වෙලා ආයතන සේවක සේවය යුතුයකම් ගැන සම්බන්ධ කතා කරද්දී දකින්න ප්‍රධානම දෙයක් තමයි ඒ අය ආයතනයක් ගෙනියන්න ප්‍රධාන වශයෙන්ම මුදල් මත පදනම් වෙලා. එනට වගකීම් කියන දේවල් පිළිබඳ අවබෝධයක් නැතුව ඇති. හැබැයි නැතුව වුණත් ඒ අය කළමනාකරණය කිරීම නිසි ආකාරව සිද්ධ කරනවා. පඩි වාසික සාකච්ඡා කර විදියට ආහාර පාන ලබා දීම නිසි ආකාරව සිද්ධ කරනවා. එතකොට අනුකූලව ඒක මේ අය දැනගෙන නෙවෙයිනේ කරන්නේ. එතකොට ඒකෙන් පිනක් සිද්ධ වෙනවද? කියන එක දැනගන්න ඕන අනිත් එක තමයි ආර්ථික දියුණුවට මෙහි බලපාන ප්‍රධාන කාරණේ හැටියට පුද්ගලීකරණය සාධකයක් පාදක වෙලා කියලා මට හිතෙනවා. ඔව් ඒකෙදී දැන් ඇත්තටම කෙනෙකුට ආහාර පාන ටිකක් දෙන එක අපිට විවිධ පදනම් වල ඉඳගෙන කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් ප්‍රධාන වශයෙන් ගත්තහම අපිට වැඩ ගැනීමේ උපාය මාර්ගයක් හැටියට ආහාර දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක අර ඇත්තටම මේ වැඩ කරන ඒ සේවයට padi ගෙවීමක් වගේ පදනමක් වෙන්නේ. ඊට එහාට ගිහිල්ලා අපිට ඒගොල්ලෝ වැඩ කරන පිරිස ඒගොල්ලන්ට වෙලාවට කන්න ටික දෙන්න ඕන, පඩිය හරියට දෙන්න ඕන කියලා ඒකට කරුණා මෛත්‍රිය මුසු වෙලා නම් ඒක කරෙන්නේ ඒගොල්ලෝ ඒක පින්කමක් කියලා හිතාගෙන කළත් නොහිතා කළා වුණත් ඒක හොඳ පින්කමක්. දැන් එතන එතන එතන පදනම වෙන්නේ මේකයි. දැන් වැඩ ගන්නා පදනමේ කැම දෙනවා නම් එතන තියෙන්නේ මගේ වැඩේ කරගන්නට කරන උපාය මාර්ගයක්. මේ මිනිස්සයා වෙහෙස මහන්සියලා වැඩ කරන්නේ කලට වෙලාවට කෑම ටික පඩි ටික දෙන්න ඕන කියලා හිතනවනම් එතන තියෙන අනිත් කෙනා පිළිබඳව සංවේදී. එතකොට දාණය පරිත්‍යාගයේ කියන කියන්නේ අන්නේ අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් උනන්දු වීමයි. දැන් ඇත්තටම වර්තමානයේ සමාජය ගත්තහම දැන් ලංකාවේ දන් දීම ගොඩාක් බහුලව කරනවා. බහුලව කරුණාට ගොඩක් දෙනා ඒ නිවැරදි අර්ථයෙන් දන් දෙන බව පේන්නේ. අර තමන්ගේ වැඩේ කරගන්න කන්න බොන්න දෙනවා පරිණඩි දෙනවා වගේ පදනමක තමයි අද ගොඩක් දෙනා ලංකාවේ වුණා දන් දෙන්නේ සිල්වත් ගුණවත් හාමුදුරන්ට දුන්නහම තමයි ගොඩක් පින් සිද්ධ වෙන්නේ. එතකොට වැඩි පිනක් කරගන්න, එතකොට වැඩි පින කියලා කියන්නේ තමන්ට ලැබෙන කොටස වැඩි කරගන්න. තමන්ට ලැබෙන කොටස වැඩි කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට සිල්වත් ගුණවත් හාමුදුර හොයාගෙන ගිහින් දන් දෙනවා. එතකොට ඒකෙයි අර තමන්ගේ වැඩ ටික හොඳින් කරව ගන්න කණ්ඩ බොණ්ඩ දෙන එකේ මුකුත් වෙනසක් නැහැ දෙකම එකයි. හැබැයි දානයක් කියලා හිතුවත් නැතත් මේ මිනිස්සයා වෙහස මහන්සියලා වැඩ කරන කෙනෙක් ඒ මිනිස්සුන්ට වෙලාවට කණ්ඩ ටික දෙන්න ඕන. ඒ මිනිස්සුන්ට වෙලාවට පරිණටි ටික දීලා ඒ මිනිස්සුන්ගේ පහසුවෙන් තියන්න ඕන කියලා අනිත් කෙනාගේ සුවේ පහසුව ගැන හිතනවා නම් එතන දානයක්ද පින්කමක්ද කියලා හිතුවත් නැතත් එතන උසස් කුසලයක් එය සිද්ධ කරගන්න. ඒක තමයි ඇත්තම දානේ හැබැයි පරමාර්ථය විය යුත්තේ මා සන්තක දෙයින් මගේ ශක්ති ප්‍රමාණය අනිත් කෙනා සුවපත් කිරීම. ඒකයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක තීරණය කරන්න වෙන්නේ කණ්ඩ දෙනවා මුදල් දෙනවා කියන කාරණේ මත නෙමෙයි ඒගොල්ලන්ගේ චේතනාව කුමක්ද. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනා භික්කවේ කම්මං වදාමි කියන. ඒ චේතනාව අනුව තමයි එතන ඒගොල්ලෝ කුසලයක් කරගන්නවද එහෙම නැත්නම් හුදු ගනුදෙනුවක් විතරද කරන්න කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒක පින්කමක් වෙන්න අවශ්‍ය වෙන්නේ මේක පින්කමක් යයි කියලා දැන ගැනීම නෙමෙයි. පින්කමක් අය කියලා දැනගන්නවා කියන එක අපේ දැනුම පිළිබඳ කාරණයක්. එතන අනිත් කෙනා සුවපත් කිරීමේ හැබැයි චේතනාව ඇති වෙනවා නම් ඒකයි දානමක් වෙන්න කුසලයක් වෙන්න බලපාන චේතනාව වෙන්නේ. ඊළඟට පුද්ගලීකරණය කියන එක යම් රටවල ඒක ඒ තුලින් යම්කිසි දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් පුද්ගලීකරණය තුල අර පෞද්ගලික අංශ හැටියට ගත්තහම ඒ අය උනන්දු වෙනවා තමන්ගේ ආයතන දියුණු කරගන්න. එතකොට ඒ සඳහා අර දැන් අපි මෙතෙක් කතා කළා වගේ දැන් අර ආනන්ද මහත්මයා රංජිත් මහත්මයාම කිව්වා වගේ යම් යම් උපක්‍රම යොදනවා ඒ අය මේ සේවක පාලක සම්බන්ධතාවයේ ශක්තිමත් කරගෙන ආයතන දියුණු කරගන්න. ඉතින් එහෙම වෙනකොට පෞද්ගලීකරණය කිරීම තුළ යම් දියුණුවක් ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පෞද්ගලීකරණය කළාම ඒ පෞද්ගලීකරණය ක්‍රියාවලිය නඩත්තු කරන්න ඊට ඉහළින් යම්කිසි නීති පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ නීති පද්ධතිය හරියට ශක්තිමත්ව ක්‍රියාත්මක නොවුනොත් අර පුද්ගලයන්ට පුළුවන් යම් යම් අවස්ථාවල වර්ජනය කරලා දේවල් කඩාකප්පල් කරන්න පුළුවන්. ඉතින් එහෙම කඩාකප්පල් කරන්න බැරි වෙන හැටියට ඊට ඉහළින් යම්කිසි නීති පද්ධතියක් යොදලා ඒ තුල යම් පුද්ගලීකරණ ක්‍රියාවලියක් කරනවා නම් ඒක රටක ආර්ථික ගොඩ ගන්න දියුණු වෙන්න ලොකු සහයෝගයක් ලැබෙන්න පුළුවන්.